සියලු දෙනාටත් සිදුවන්නේ මහත් පුණ්‍ය කර්මයක් මහත් කුසල කර්මයක් ඒ නිසා ඔබේ භවගාමී ජීවිතයේ වාසනාවන්ත කරගන්න පමණක් නෙවෙයි මේ බණපදයේ ශ්‍රවණය කරන ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ධර්ම ඥානය වර්ධනය කරගනිමින් යම් දිනක ඔබට සසරගත දුක නිවා අමා මහ නිවනින් සැනසෙන්නටද මෙය හේතු වාසනා වන වාට සැකයක් නැහැ. අපි අද සලකා බලන්නේ පින්නතුනේ මහා සංඝයා සතු උදාර ගුණයක් වන ආහුනීය ගුණය පිළිබඳවයි. මේ ගුණය පවතින්නේ කා තුළද? මේ ගුණය උන්වහන්සේලා තුල පවතින නිසා අපි කුමක් කළ යුතුද? මෙය අපේ දිවි මගෙහි සත්‍ය පසක් කර ගැනීම සඳහා හෙවත් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා ගැනීම සඳහා එහෙමත් නැත්නම් සකල ක්ලේශයන් ප්‍රහීන කොට අමා මහ නිවන සාක්ෂාත් කරලීම සඳහා පාදක කරගන්නේ කෙසේද යන වග අද ධර්ම දේශනාවෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා සිය ප්‍රථම ධර්මදේශනය පැවැත්වීම සඳහා බරණැස ඉසිපතනාරාමේටයි මුලින්ම වැඩම කළේ. ඒ නිසා ඉසිපතනාරාමේ සිටිය කොණ්ඩඤ්ඤ වප්පබද්ධිය මහා නාම අස්සජ යන මේ පස් දෙනාට ප්‍රථම සූත්‍ර දේශනාව වන ධම්ම චක්කප්පවත්තන සූත්‍රය දේශනා කොට මේ පස් දෙනා සඳහා සෝවාන් මගඵල නුවණ ලබා දී මේ පස් දෙනාටම ලබා දුන්නා ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව බුදුරජාණන් වහන්සේ මේ පස් දෙනා අමතමින් සිය දකුණු ශ්‍රී හස්තය දිගු කොට මේ පස් දෙනාට කතා කරනවා ඒව මහණ එහෙම නැත්නම් මහණ මෙහි එන්න උතුම් භ්‍රමචර්යාවේ හැසිරෙන්න දුක් කෙලවර කරන්න මෙන්න මෙහෙම කතා කළා ඒහි වික්කු චර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්ත කිරියාය මේ විදිහට කතා කළාම ඒ පස් දිනාටම ලැබුණ පින්වතුනි ඒහි භික්ෂු පැවිදි උපසම්පදා අර ගිහිවෙස් අතුරුදන් වෙලා සිවුරු පෙරවිලා සැටවය සපිරුණු මහතෙර නමකගේ විලාසයේ දක්වමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටියා. අනතුරුව මේ පස් දිනාටම අනත්ත ලක්කන සූත්‍රය දේශනා කොට වදාළා. ඒ සූත්‍රය ශ්‍රවණය කළ මේ පස් දිනා ඉතිරි සංයෝජනද දුරුකොට රහත් මගඵල නුවණ ලබා අමා මහ නිවනින් සැනසුණා. පින්වතුනි මේ තමයි ප්‍රථම භික්ෂූන් වහන්සේලා පස් දෙනා. මේ ශාසනය තුල මුල්ම වරට ඇති කළ මහා සංඝය වන්නේ මේ පස් නමයි. එතනින් ආරම්භ කළ මේ සංඝ පරපුර යසකුල පුත්‍රයා ප්‍රදාන පිරිස බද්දවග්ගිය කුමාරවරු උරුවේල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප තුන් දෙනා ප්‍රදාන දහසක් පිරිස මේ විදියට බොහෝ පිරිසකට ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලබා දෙමින් ශාසනයේ මහා සංඝයාගේ ගණන ගුණයෙන් හා ගණනින් වර්ධනය කළා. ඒ කියන්නේ සංඛ්‍යාත්මක වශයෙන් ප්‍රමාණාත්මක වශයෙන් හා ගුණාත්මක වශයෙන් වර්ධනය වූ ලොවට ආදර්ශයක් දිය හැකි මහරහතන් වහන්සේලා පිරිසකුයි ඇති කළේ මෙන්න මේ ඇති කළ ආර්ය උත්තමයන් වහන්සේලාගේ ගුණ වලින් එක ගුණයක් ගැනයි අපි අවධානය යොමු කරන්නේ ආහුනේය ගුණ. ඉස්සෙල්ල පින්වතුනි අපි निराවුල් කරගමු සංගයා කියලා අපි වඳින සුපටිපන්නෝ ගාතාවෙන් කියවෙන මේ ශා วก සංගයා කවුදයි කියලා. දැන් අපි වඳිනකොට වඳින්නේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. එතන කියවෙන්නේ මොකද්ද? ශාවක සංඝෝ. ශාවක සංඝයා වඳින්නේ. උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. සාමීචපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඔන්න බලන්න දිගටම කියවුනේ කවුරු ගැනද? ශාවක සංඝෝ ශාවක සංඝෝ ශාවක සංඝෝ කියලා කියනවා. මේ අය කී දෙනාද? යදිදං චත්තාරි පුරිස යුගානි. මේ අය යුගල වශයෙන් ගත්තොත් හතරයි. චත්තාරි පුරිස යුගානි. අට්ඨ පුරිස පුද්ගල. පුද්ගලය වශයෙන් ගත්තොත් අට දෙනයි. මෙන්න මේ සංගයා සතු ඔය මුල් ಗುಣ හතරට අමතරව ඊළඟට ಗುಣ පහක් තියෙනවා ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලිකරණීය අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස මෙන්න මේ ಗುಣ වලින් මේ ශ්‍රාවක සංඝයා සමන්විතයි පින්තුනි ප්‍රතජන ආර්ය ශ්‍රාවක වික්කු සංඝ ශ්‍රාවක සංඝ කියලා කොටස් හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා යන සිව් පිරිස තුල ඒ නිසා මේ සිව් පිරිසේ ඇතුළත් තවත් සිව් පිරිස තමයි ඔය මා කියු ප්‍රතජන ආර්ය ශ්‍රාවක වික්කු සංඝ ශ්‍රාවක සංඝ කියන කොටස් හතර. ප්‍රත්‍යක්ෂණයා කියන්නේ කවුද? ප්‍රත්‍යක් කියලා කියන්නේ තනිව සිටින්නා කියන අපි උපදින්නේ තනි ජීවත් වෙන්නේ තනිව මැරෙන්නේ තනිවයි අපි හිතුවට මට සහෝදර සහෝදරියෝ ඉන්නවා. ඥාතීන් ඉන්නවා. හිතමිතුරු ඉන්නවා. අසල් වාසීන් ඉන්නවා. සැමියෙක් ඉන්නවා. බිරිඳක් ඉන්නවා. දරුවෝ ඉන්නවා. අම්මා තාත්තා ඉන්නවා කියලා මගේ සිතත් එක්ක ඔය කවුරු හිටියත් හිතන්නේ මම තනියෙන් කන්නේ බොන්නේ නිදන්නේ තනියෙන්. මට තව එක්කෙනෙක් එක්ක නිදන්න බෑ. මට තව එක්කෙනෙක් එක්ක කන්න බොන්න බෑ. නිදාගන්න ළඟ ඇඳේ තව කෙනෙක් තියාගන්න පුළුවන්. කන මේසේ 3 4 දිනක් 10 15 දිනක් ඉන්න පුළුවන්. ඒ වුණාට මම කන්නේ තනියම. මම නිදන්නේ තනියම. එහෙනම් මේ ලෝකේ මම හුදකලා වෙලා ප්‍රත්‍යක්ෂණ කියලා කිව්වේ ඒකයි. මම එක එක තර අතිරමින් හුදකලා වෙලා ඉන්නේ. පින්නතුනේ මම මට සමාජයක් නියම විදියට ගොඩ නැගෙන්නේ මම රහත් වුණු දවසටයි. එතකොට මං රහත් නම් වූ කඩයිම පන්නල තියෙන්නේ. කෙලෙස් බරිත කරලා තියෙන්නේ. කෙලෙස් මගෙන් මගේ මා කෙලෙස් වල අනුන වෙච්ච බරිත වෙච්ච මා අන්න ඒයින් මට පුළුවන් වුණා ඒකට වෙන්න. එහෙනම් නික්ලේශී බවටපත් වෙන්න පුළුවන් වුණාම අන්න එදාට වෙනතුනි මට ලෝකේ පරමාදර්ශී සමාජයේ හිමි වෙනවා. එතෙක් මා ප්‍රත්‍යක්ෂයි. එතකොට මේ ප්‍රතජන කෙනා හැම වෙලාවෙම කරන්නේ මොකද්ද? එයා එයාට බලපානවා අටලෝ දහම්. ලාභ ලාභ, යස අයස, නිന്ദා ප්‍රශංසා සැපදු. මෙන්න මේවායින් නිතර කම්පණයට සෙලවීමට පත් වෙන අය. ඒ කියන්නේ අපි. ඔන්න ප්‍රත්‍යඥය ඒ වගේම ප්‍රත්‍යඥය හැමතිස්සෙම කිසියම් දෙයක් ප්‍රාර්ථනා කර කර ඉන්නේ නැද්ද බලන්න මට කන්න ලැබේවා මට බොන්න ලැබේවා මට අඳින්න ලැබේවා මට පළඳින්න ලැබේවා මට ගෙයක් දොරක් ලැබේවා හොඳ රැකියාවක් ලැබේවා දරු මණ්ඩලම් ලැබේවා මුණුබුරු මිනිය මිනිබිරියන් ලැබේවා මට යාන වාහන ලැබේවා වතු පිටි ලැබේවා සතුට ලැබේවා නිරෝගීකම ලැබේවා මොන තරම් කියන්න බැරි තරම් උදේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා රාත්‍රියේ නිින්දට යන කාම ප්‍රාර්ථනා නිින්දෙදි පිහින දැක දැක ප්‍රාර්ථනා එහෙනම් පින්වතුනි ස්වභාවය ඕකයි අපේ ඒ නිසා අපි ප්‍රාර්ථනා එක්කම තමයි ජීවත් වෙන්නේ ඔන්න ප්‍රත්‍යඥ අපේ ස්වභාවයයි මේ. ඒ නිසා ප්‍රත්‍යඥය බොහෝ අසූ පිරූතෙන් නැති කෙනෙක්. අපිට බොහෝ අසූ පිරූතන් නැහැ. බොහෝ අසූ පිරූතෙන් තිබුණා නම් අපි රහත් වෙලා. එහෙනම් ආර්ය තත්ත්වයටපත් වෙලා. ඒ නිසා ප්‍රත්‍යඥය හඳුන්වනවා අසුතවා පුතුච්චන අසුතයි. සුත තත්ත්වයටපත් වෙලා නැහැ පිළිවෙත. මේක තමයි ඇත්ත. එහෙනම් සුත කියන தත්ත්වය අපට ඇවිල්ලා නැහැ. එතකොට අපි උගත් කෙනෙක් නෙවෙයි නෝගතේ. අපි වහවහ වෙනස්සන සුළු කෙනෙක්. ඒ නිසා ප්‍රත්‍යක්ෂ වූ අපේ ස්වභාවය ඕකයි. එතකොට මේ ප්‍රත්‍යජන කියන කොටසට අයිති වෙන්නේ කවුද? ප්‍රත්‍යජන කියන කොටසට අයිති වෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කොටස් හතරම. ප්‍රත්‍යජන භික්ෂූන් ඉන්නවා. ප්‍රත්‍යජන භික්ෂුණීන් ඉන්නවා. ප්‍රත්‍යජන උපාසකයෝ ඉන්නවා. ප්‍රත්‍යජන උපාසිකාවන් ඉන්නවා. මේ හතර ගොල්ලම ඉන්නවා. ඔය ප්‍රතජන කියන தත්වය. එහෙනම් ප්‍රතජන කියන රාමුවට මේ සිව් පිරිසම වැටෙනවා. එනම් පින්නතුනි ආර්ය தත්වයටපත් නොවිච්ච ලෝකයේ බහුතරයක් ඉන්නවා. දෙක ආර්ය ශාවකයන් ආර්ය ශ්‍රාවකයා පින්නතුනි ප්‍රාර්ථනා කර කර ඉන්න කෙනෙක් නෙමෙයි. ආර්ය ශ්‍රාවකය ප්‍රාර්ථනා කර කර ඉන්නේ. ප්‍රාර්ථනාවක් නැතුව කියන එක නෙමෙයි මේ කියන්නේ. ප්‍රාර්ථනාවක් ඉස්සරහ තියෙනවා. දැන් නිවන් දකින්න ප්‍රාර්ථනාවක් ඕනේ. ප්‍රාර්ථනාවට පමණක් සීමා වෙලා ප්‍රාර්ථනාව විතරක් තියාගෙන ඉන්නේ. ප්‍රාර්ථනාව ඉදිරියේ තියාගෙන ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරනවා. අන්න ඒකයි ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය. ඊළඟට මේ ආර්ය ශ්‍රාවකයා පින්නතුනි අර ප්‍රත්‍යක්ෂණය වගේ අර අටලෝ දහමින් අර විදියට කම්පා වෙන්නේ නැහැ. ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා සැපදු අපි වහවහ කම්පා වෙනවනේ. ප්‍රතජන කිනා ලාභයට අපි කැමති අලාභයට අකමැති. ලාභයේදී උද්දාමයටපත් වෙනවා අලාභයේදී මුකුලිත වෙනවා. කීර්ති ප්‍රශංසාවලට කැමති අපකීර්තියට අකමැති. ඒ නිසා අපේ ස්වභාවය වෙනස් නමුත් ආර්ය ශ්‍රාවකයා අර தත්තේ වෙනසකට භාජනය වෙන්නේ නැහැ. එතකොට ආර්ය தත්ත්වයටපත් උනා කියන්නේ මොකද්ද? අට්ටුම ගානේ සෝවාන් මගඵල නුවණවත් ලබාගෙන තියෙනවා. එහෙනම් ආර්ය වෙන්නේ සෝවාන් ඵලයේ සිට ඉදිරියට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් සෝවාන් තලයෙන් පහත කොටස කල්යාණ ප්‍රත්‍යජන උනත් ප්‍රත්‍යජන උනත් ඒ අය ප්‍රත්‍යජනයට ගණේ තමයි වැටෙන්නේ ඊළඟට බලන්න පින්නතුනි මේ ආර්ය ශ්‍රාවකයා හැම වෙලාවෙම උගතෙකුලි උගතෙකු ලෙස පෙනී සිටින දැන් රතජ්ජනේ හැඳින්නුවේ අසුතවා පුතුජ්ජනෝ කියලානේ ආර්ය ශ්‍රාවකය හඳුන්වන්නේ සුතවා අරිය ශාවකෝ සුත tattiyටපත් වෙලා ඒ කියන්නේ බොහෝ අසු පිරු තැන් ඇති බවටපත් වෙලා එහෙනම් දැන් ප්‍රත්‍යඥයා ඊළඟ භවයේ කොතනක උපදීද කියලා කියන්න බෑ. අවසාන චුතිසිතට අනුව තමයි ඊළඟ භවයේ ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. චුතිසිත යහපත් නම් ප්‍රතිසන්දිය හොඳයි. චුතිසිත අයහපත් නම් ප්‍රතිසන්දිය හොඳ නෑ. ඒ කියන්නේ දුගතියකටපත් වෙනවා. ඒ කවුද ප්‍රත්‍යඥ? හැබැයි ආර්ය ශ්‍රාවකයා එහෙම නෑ. ආර්ය ශ්‍රාවකයා සෝවාන් මගඵල නුවණ ලැබූ කෙනෙක්. මරණයටපත් වෙලා තව තැනක උපදිනවා. හැබැයි උපදින්නේ හොඳ තැනකමයි. ඒ කියන්නේ සුගතියකමයි. කවදාවත් සෝවාන් වුණාට පස්සේ දුගතියක උපත ලබන්නේ නැහැ. අන්න වෙනස. ප්‍රත්‍යඥය සහ ආර්ය. දැන් පින්නතුනි ප්‍රත්‍යඥයා මැරිලා ඊළඟට උපදින භව ගාන මෙච්චරයි කියලා කියන්න බෑ. භව 10ක්, භව 20ක්, භව 50ක්, භව 100ක්, භව ලක්ෂයක්, භව කෝටි ගාණක් කියන්න පුළුවන්. මොකද නිවන් දකිනකම්ම මේ භවයේ මෙරි මෙරි ඉපදී ඉපදී යන්න වෙනවා. හැබැයි ආර්ය ශ්‍රාවකේ සෝවාන් මගඵල නුවණ ලැබුවොත් ඉදිරියේදී උපදින්නේ භව හතක් පමණයි. ඒ නිසා ඔහුට කියනවා සත්ත කත්තු පරම. සත්තක් කත්තු පරම. ඉදිරියට උපදින්නේ භව හතක් පමණයි. ඒ බව හතේම ඉපදෙන්නේ සුගතියේ විස දුගතියේ නෙවෙයි. ඔන්න ඕක තමයි ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය. එහෙනම් ආර්ය தත්ත්වයටපත් වෙච්ච අය ආර්ය භික්ෂු ආර්ය භික්ෂුණී ආර්ය උපාසක ආර්ය උපාසිකා කියලා කොටස් හතරම සිටිය හැකියි. ඒ කියන්නේ සෝවාන් වෙච්ච එයින් ඉහළට ගිය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව් පිරිසම සිටිය හැකි. ඒ නිසා මෙන්න මේක හරියට දැනගන්න ඕන අපි කොතනද ඉන්නේ? අපි ප්‍රත්‍යජනද? අපි ආර්ය ශාවකයෝ. මේක හරියටම දැනගන්න. ඒක නිසා තමයි මේ ආහුණීය ගුණයට යන්න කලින් මෙන්න මේ ගුණය පවතින මේ පිරිස පිළිබඳ වටහා දීමක් කරන්න තව කොටස් දෙකක් ඉන්නවා ඒ තමයි වික්කු සංඝහ ශ්‍රාවක සංඝ මේ ශ්‍රාවක සංඝ කියලා කියන්නේ ආර්ය ශ්‍රාවක කියන්නේ දෙගොල්ලම එකයි ශ්‍රාවක සංඝ කියන්නේ ආර්ය ශ්‍රාවක හැබැයි වික්කු සංඝ කොටස ඊට වඩා වෙනස් දැන් පැවිද්ද ලැබූ පැවිද්ද ලබන්නේ පැවිද්ද වර්තමානයේ ඉල්ලන දැන් පැවිදි වෙනකොට මොකද්ද කියන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඉමං කාසාවං ගහිත්වා පබ්බාජේත මම්බන්තේ අනුකම්පං උපාදාය පබ්බාජේත මම්බන්තේ මාව ස්වාමීන් පැවිදි කරන්න අනුකම්පං උපාදාය මට අනුකම්පා කරයි. මොකටද? සබ්බ දුක්ඛ නිස්සරණ සියලු දුක් නැතිකොට නිබ්බාන සච්චි කරණත්තාය. නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස. එතකොට එසේ පැවිද්ද ලැබූ අය අපි කියනෝ වික්ඛු සංඝ. සංඝ කියන්නේ සමෝහය. භික්ඛු කියලා කියන්නේ භික්ෂාව. ඒ කියන්නේ දාන. අන් අයගෙන් යැපෙනවා යන අර්ථය එක. භික්ෂුයන්. දෙක. ලෝව ඇති. සියලු දේ. චින්දති බින්දති. සිඳෙන බින්දෙන බව දන්නවා කියන අර්ථය වටහා ගන්නවා යන අර්ථයක. ගිහිගේ හැරදමා නික්කම්ම සැප සොයා නික්මීම තවත් අර්ථයක්. ඒ නිසා වික්ඛු කියන වික්ඛුණී කියන වචනේ වෙනි අර්ථයක් තියෙනවා. එතකොට මේ අර්ථ ඇති පිරිස අපි කියනවා වික්ඛු සංඝ සමුහ. හැබැයි පින්නතුනි වික්කු සංඝ කොටස තුල ශ්‍රාවක සංඝ කොටස වගේ නෙමෙයි. එහෙනම් වික්කු සංඝයා අතරෙහි ඉන්න පුළුවන් ප්‍රතජන ඒ වගේම කල්යාණ ප්‍රතජන ධාන ලැබූ සෝවාන් වෙච්ච සකදාගාමි වෙච්ච අනාගාමි වෙච්ච රහත් වෙච්ච සියලුම භික්ෂූන් වහන්සේලා භික්ඛු සංඝ කොටසට ඇතුළත්. ඒ කියන්නේ අපි දැන් කතා කළානේ ආර්ය ශ්‍රාවක කියලා කොටසක් කවුද? සෝවාන් මගපල නුවණින් එහා. සෝවාන් තලයේ සිට එහාට ගිය රහත් දක්වා. හැබැයි භික්ඛු සංඝ කොටස තුල ඒ ආර්ය උතුමන් පමණක් නෙවෙයි ඇතුළත් වෙන්නේ. සාමාන්‍ය ප්‍රතඥ වික්ෂූන් ඒ වගේම කල්යාණ ප්‍රතඥ වික්ෂූන් ධානලාභී වික්ෂූන් සහ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මගඵල ලැබූ වික්ෂූන් මේ සියලු දෙනා වික්කු සංඝ කොටසට ඇතුළත්. බලන්න එහෙනම් කොච්චර වෙනසක් තියෙනවද කියලා. වික්කු සංඝ කොටසට ඕසියල ඇතුළත්. දැන් අපි දානයක් හෝ වෙන යමක් සාංගික කළා පූජා කරනවා කියලා හිතන්න. මේ සාංගික කළා පූජා කරනකොට අපේ පූජාව සිද්ධ කරන්නේ ශ්‍රාවක සංඝයාට නෙවෙයි. කාටද පූජා කරන්නේ? වික්කු සංඝයාට. ඔබට මතකද? ඉමම් වික්ඛං මේ වික්ෂාව මේ දාණය සාවක සංගස්ස දීම කියන්නේ නෑනේ. එහෙනම් කියන්නේ වික්ඛු සංගස්ස දේම. එහෙනම් හොඳින් වටහා ගන්න වෙනතුනි අපි යමක් සංඝ සතු කොට පූජා කරන්නේ. පූජා කරන්නේ කාටද? වික්ඛු සංඝයාටයි. දැන් බලන්න අතීතයේ ආරාම පූජා පවත්වලා තියෙනවා. ඒ ආරාම පූජා කරනකොට සෙල්ලිපි පාටයක් ඒක ලියලා තියෙනවා. කොහොමද ලියුවේ? ආගතා නාගතස්ස චාතු දිසස්ස සකලස්ස වික්ඛු සංගස්ස දේන ආගතා නාගතස්ස ආවා ඌද නොආවා ඌද ආගතා නාගතස්ස චාතු දිසස්ස සතර දෙසින් වඩින සකලස්ස සියලු වික්ඛු සංගස්ස දේම වික්ඛු සංගයාට පූජා කරනවා අගත අනගත චතුදිස්ස සග්ගස දිනේ බලන්න පින්නතුනි වික්කු සංඝයාට තමයි මේ පූජාව සිද්ධ කළේ. එහෙනම් අන්න එය හොඳින් තේරුම් ගන්න. ඔන්න වික්කු සංඝයා කිව්වහම දැන් ඔබට වැටහුණාද? ඔන්න වික්කු සංඝ. දැන් අපි යනවා ශ්‍රාවක සංඝයා. ශ්‍රාවක සංඝයා කියලා කියන්නේ පින්නතුනි ශ්‍රාවකයා අසන්නානේ. අසන්නා බහුශ්‍රත කෙනෙක්. එතකොට බහුශ්‍රත தත්ත්වයටපත් වෙනවා. දැන් වික්කු සංඝ කොටසේ වික්ෂුණීන් වහන්සේලා නැහැ. වික්කු සංඝ කොටසේ ප්‍රතජන උපාසක උපාසිකාව නැහැ. රහත් වෙච්ච උපාසක උපාසිකාවොත් නැහැ. වික්ෂූන් විතරයි. නමුත් ශ්‍රාවක සංඝයා තුල ප්‍රත්‍යඥයෝ නැහැ. ඔන්න වෙනස. ශ්‍රාවක සංඝයා තුල ප්‍රත්‍යඥයෝ නැහැ. ඒ වගේම කල්යාණ ප්‍රත්‍යඥයෝ නැහැ. ශ්‍රාවක සංඝයා කොටස තුල ඉන්නේ සෝවාන් මගඵල නුවණ සහිත ඉදිරියට මාර්ගඵල ලබාගත් උතුමන් පමණයි. ආන්න වෙනස. සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි අරහත් මගඵල ලැබපු උතුමන් පමණයි ශ්‍රාවක සංඝ කොටස තුල ඇතුළත් වන්නේ. හොඳින් තේරුම් ගන්න. ශ්‍රාවක සංඝ කොටස තුල ඇතුළත් අන්නේ ශ්‍රාවක සංඝයා තමයි පින්නතුනි අපි වඳින්නේ. සුපටිපන්නෝ ගාතාවෙන් වඳින්නේ ඒ ශ්‍රාවක සංඝයා. ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ ඉඳලා ඉදිරියට ಗುಣ වර්ධනය කරගත්ත උතුමන්. දැන් මේ උතුමන් කී දෙනෙක් ඉන්නවද? අන්නේ උතුමන් ඉන්නවා චත්තාරි පුරිස යුගාන. චත්තාරි කියන්නේ හතරයි. පුරිස යුගානි කියලා කියන්නේ යුගල වශයෙන් ගත්තොත් කියන එකයි. යුගල වශයෙන් ගත්තොත් හතරයි. චත්තාරි පුරිස යුගාන් යුගල වශයෙන් ගත්තොත් හතරයි. කවුද හතර? සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ එක යුගලයයි. සක්ෘදාගාමි මාර්ගයේ සක්ෘදාගාමි ඵලයේ යුගල දෙකයි. අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලයේ යුගල තුනයි. රහත් මාර්ගයේ රහත් ඵලයේ යුගල හතරයි. අන්න මේ හතර ගොල්ලට කියනවා යුගල හතරක්. චත්තාරි පුරුෂ යුගාන් යුගල හතරක්. පුද්ගලයන් වශයෙන් ගත්තොත් අටයි. අත්පුරිස පුද්ගලයා අර හතරම අටකට බෙදනවා. කොහොමද? සෝවාන් මාර්ගයටපත් පුද්ගලයා එක්කෙනයි සෝවාන් ඵලය ලැබූ පුද්ගලයා දෙන්නයි. සකදාගාමි මාර්ගයටපත් පුද්ගලයා සකදාගාමි ඵලය ලැබූ පුද්ගලයා හතරයි. අනාගාමි මාර්ගයටපත් පුද්ගලයා අනාගාමි ඵලය ලැබූ පුද්ගලයා හයයි. රහත් මාර්ගයටපත් පුද්ගලයා රහත් ඵලය ලැබූ පුද්ගලයා අටයි. අන්න මේ යුගල වශයෙන් ගත්තොත් හතරක් වන පුද්ගලයන් වෙන වෙනම ගත්තාම අටක් වන පිරිස තමයි අෂ්ට ආර්ය පුද්ගලයෝ කියලා අපි කියන්නේ. එතකොට මේ පුද්ගලය කණ්ඩායම තුල, ඒ කියන්නේ ශ්‍රාවක සංඝ කණ්ඩායම තුල වික්ෂූන් ඉන්න පුළුවන්. වික්ෂුණීන් ඉන්නත් පුළුවන්. උපාසකයෝ ඉන්නත් පුළුවන්. උපාසිකාවන් ඉන්නත් පුළුවන්. දැන් පින්නතුනි විසාකාව හත් අවුරුදු වයසෙන් සෝවාන් වුණානේ. ඇය අයිති වෙන්නේ ශාවක සංඝ කොටසට. ඒ කියන්නේ සෝවාන් මාර්ගය ලැබුණ සෝවාන් ත්‍ත්වයටපත් වෙච්ච අන්න එහෙනම් මේක ගිහි වෙන්නත් පුළුවන් පැවිදි වෙන්නත් පුළුවන්. ශ්‍රාවක සංඝ කොටසට. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් සෝවාන් ව ගිහිව ඉන්න පුළුවන්. සක්කුදාගාමි අනාගාමි ඉන්නත් පුළුවන්. දැන් අපි හිතමු රහත් වෙන. දැන් කෙනෙක් ගිහිව රහත් භාවනා කළ රහත්. ගිහිවත් රහත් වෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. පැවිදි විය යුතුම නෑ රහත් වෙන්න. මේක වෙලා තින්නේ. දැන් ජීව ඉඳගෙන රහත් වුණාට පස්සේ අන්න එයා පැවිදි වෙනවා. අන්න ඒක වෙනස්. ජීව ඉඳගෙන රහත් වෙනවා. ඒ ජීව ඉඳන් රහත් වෙන කෙනාට තමන්ගේ සේවය රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් කරන්න නම් අනිවාර්යයෙන්ම පැවිදි විය යුතුයි. එසේ නොවන්නේ නම් ජීව දීර්ඝ කාලයක් ඉන්න බෑ දින 7ක කාලයක් ඉන්න පුළුවන් ඒ දින 7න් පසුව පිරිනිවන් පෑමට සිද්ධ වෙනවා ඒ නිසා රහත්තුණු ඕනෑම කෙනෙක් දින 7ක් ඇතුළතදී පැවිදි විය යුතුය දින 7ක් ඇතුළතදී පැවිදි වෙන්න ඕන පැවිදි නොවනව නම් ඒ රහතන් වහන්සේ පිරිනුවන් පාන්නවා. ඔන්න ඕක තමයි ස්වභාවය. එතකොට ඔබට වැටහෙන්නේ නැති මෙන්න මේ සංගයා සතු. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව් පිරිසම සෝවාන් වෙලා නම් ඒ අය ශ්‍රාවක සංඝනේ. මේ ශ්‍රාවක සංඝයා තුල මොනවද තියෙන ಗುಣ? ඒ තමයි සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචපටිපන්න. සුපටිපන්න කියලා කියන්නේ සුප්‍රතිපන්න කියන්නේ. ඒ කියන්නේ යහපත් ප්‍රතිපදා රාශියක් තියෙනවා. ඒ ප්‍රතිපදා අතරේ තියෙනවා සම්මා ප්‍රතිපදා, අනිවත්ත ප්‍රතිපදා, අනුලෝම පටිපදා අපච්චනීක පටිපදා ධම්මානු ධම්ම පටිපදා මෙන්න මේ පටිපදා පහ ඇතුළත් සම්මා පටිපදා කියන්නේ යහපත් නිවැරදි ප්‍රතිපදා ඒවා දීර්ඝ වශයෙන් විස්තර කරන්න වෙලාව නැහැ නිවැරදි ප්‍රතිපදාවක ඉන්නවා කියලා හිතන්න අනිවත්ත පටිපදාකේ නොනවතී ගමන් ගන්නා ප්‍රතිපදාව ඒ කියන්නේ නිර්වාණය ලබනකම මේ ගමන යන ඒක. ඒ වගේම අනුලෝම ප්‍රතිපදා ක්‍රමානුකූලව යන. අතරින් පතර නෙවෙයි, පැන පැන නෙවෙයි. දැන් වර්තමානයේ සමහරුන්ට එකපාරටම රහත් වෙන්න පුළුවන් නම් ඒ තරම් කැමතියි. රහත් වෙන්න සමහරුන්ට හරි හදිස්සියක් තියෙනවා. වෙනතුනි එහෙම කරන්න බෑ මේක. එහෙනම් බුද්ධ කාලේ බුදුහාමුදුරන්ගේ බණ ඇහු සියලු දෙනා රහත් වෙන්න ඕනනේ. එහෙම කරන්න බෑ. මේක කුසලතා පූර්ණ කරගෙන හිමින් යායුතු ගමන. ඊළඟට අපච්චනීක පටිපදා කියන්නේ නියම පිළිවෙලක්. මේකේ ක්‍රමවත් බවක් පිළිවෙලක් ඒ වගේම ධම්මානු ධම්ම පටිපදා ධර්මයට අනුකූල බවක් මෙන්න මේ ගුණයින් සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිවේදයට දැහැලා ඉන්නවාය මේ ලෝකෝත්තර ප්‍රතිපදාවට අවතීර්ණ වෙලා ඉන්නවා කියන හැඟීමේ අපිට මේ ශ්‍රාවක සංඝයා වඳින්න පුළුවන්. එතකොට ශ්‍රාවක සංඝයා වඳිද්දී බුදුහාමුදුරුවෝ පෙන්නනෝ ආහුණීය ගුණයෙන් යුක්ත ආහුණීය කියලා කියන්නේ ඈත දුර සිට යමක් ගෙනත් දෙන්න සුදුසුයි කියන්නේ. දැන් පින්නතුනි මම අර පැහැදිලි කළ ප්‍රතජන ආර්ය ශ්‍රාවක භික්ඛු සංඝ ශ්‍රාවකයන් සංඝයන් කොටස් හතරයි. ශ්‍රාවක සංඝ කියන තැනට එන්න කොච්චර දේරිලා පෙරිලා ಗುಣධර්ම වලින් අනුන වෙල එන්න ඕනද එහෙනම් එසේ පරිපූර්ණයට පත් කළ ಗುಣධර්ම ඇති උතුමෙකුට ඈත දුර සිට යමක් ගෙනත් දෙන්න කොච්චර සුදුසුද ඒකයි මේ කියන්නේ පොඩි දුරක් නෙවෙයි ලොකු දුරක් ගෙවාගෙන ඈත දුර සිටින මේ ආර්ය தත්වයටපත් වෙච්ච උතුමෙකුට යමක් පිරිනැමීමට ඈත ඉඳන්ගෙන වෙහෙස දරලා පීඩා විඳලා යමක් ගෙනත් දුන්නොත් එය පිළිගැනීමට සුදුසුයි. අන්න ඒ සුදුසුකම තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. එතකොට මේ ආහුනීය ගුණය හඳුනාගෙන අපි මේ ආර්ය උතුමන්ට වැඳුම් පිදුම් කරනකොට ඒ ගුණය ඉස්මතු කරගනින්න වන්දනමාන කරනවා සැලකිලි සත්කාර සම්මාන දෙනවන ඒ හැම එකක්ම පින් සිතුවිලි බව අමතක කරන්න එප මෙන්න මේ தත්ත්වය වටහාගෙන ඔබට පුළුවන් නම් මේ සංගයා සතු ಗುಣ නම එකින් එක සිතා බලමින් එය භාවනා අරමුණක් කමතහනක් කරගෙන කටයුතු කරන්න පින්වතුනි ඊට හොඳ තැනකට ඔබව රැගෙන යන්න පුළුවන් වෙයි. ඒ නිසා එවැනි தත්ත්වයක් එවැනි ಗುಣ මෙනෙහි කරගෙන භාවනාවකට යොමු වීමෙන් මෙලොව පරලොව දෙලොව සාර්ථක කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසෙන්නටද ඔබට අවස්ථාව ලැබේවායි ආ සුපින්නතුනි අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු නීති විමලගේ නැසියගේ දෙමව්පියන් වන අන්ද්‍රේස් ගුණවර්ධන සහ කැරොලින් වතුනි ඔබ මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කළා. ඒ නිසා ඔබට සිදු කරගත හැකි වූයේ මහත්ඵල මහානිසංසදායක පුණ්‍ය ශක්තිය. ඔබේ භවගාමී ජීවිතයට සෙවණැල්ලසේ පසුපසෙමින් ඔබට විපාක දෙන අතර ඔබට නිරෝගීව තමන්ගේ ජීවිතක සැනසීම උරුම කරගන්න මේ කුසල ශක්තිය හේතු වෙනවා විතරක් නෙවෙයි ඔබට මේ පින් ඒ නම් සඳහන් කළ ඔබේ ඥාතීන්ට අනුමෝදන් කරන්න පුළුවන්. ඒ නිසා මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සැමටම මේ භවගාමී ජීවිතය වහ කෙලවර කොට අමා මහ නිවනින් සැනසෙන්නටද මේ ධර්මඥානය උපකාර වේවායි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු සුපින්තුනි ආහුමීය ගුණය මාතෘකා කොට ගනිමින් අද මියුතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැන්සර සදහම් සෙනසුනේ ප්‍රධාන අංශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිම්බද පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අප හැමදෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු සාතු සාතු සාතු සුපින්තුනි ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මාංශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතා මෙම ධර්මානුශාසනාවේ සංයුක්ත පටයක් හෝ කැසට් පටයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මේ ප්‍රසන්ටේෂන් නමතන් වසන්ත සම්මා සම්බුදු සරණයි